එහෙම හඳුනන්නේ බටලි දෙවෙනි ප්‍රශ්නේ තමයි හඳුනන්නේ අර ඔබ වහන්සේ සඳහන් කර බෞද්ධයෝ අපි දැන් කාලාමයෝ ඇත්තටම බෞද්ධයෝ නෙමෙයිනේ ඒ සූත්‍රය දේශනා කරන මුල් අවස්ථාවේදී ඒකට ඒගොල්ලන්ට සැකයක් තිබිස්ස නිසා මේ ඒ ප්‍රශ්නේ බුදුහාමුදුරන්ගෙන් අහුවම උන්වහන්සේ ඒ අබෞද්ධයෝ විදියට සලකලා දැන් උන්වහන්සේ කියන්නේ තෙරුවන් සරණ ගිය කට්ටියක් නොවන නිසා ඒ විදිය දේශනාවක් කරා දැන් අපි බෞද්ධයෝ නිසා යම්කිසි තත්වයක් තියෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනා අහලා තියෙනවා. ඒ බෞද්ධ සමාජයෙන් යම්කිසි දෙයක් ලබලා තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් මට එතන මේ අපි බෞද්ධයෝ කියන්න මොන ඒ කියන්නේ දැන් අපි ආම්ඳුරනේ බැලුවොත් එහෙම අපි දැන් මේ අවුරුදු 100ක් 50ක් ඇතුලේ වගේ මට නිකන් තේරෙන විදිහට පරණ බෞද්ධයෝ පරණ අපේ ආච්චිලා සීයලාගේ කාලේ තිබ්බ தත්වයට වඩා වෙනස් තත්වයක වගේ තියෙනවා කියලා. ඒ කියන්නේ බෞද්ධ සමා බෞද්ධ නිකන් අර බුදුහාමුදුරෝ ඒ කියන්නේ භක්තියක් වගේ දේව භක්තියක් වගේ ආගමක් විදියට කියනවා නම් ඔබතුමා ඔය කියන්න හදන්න මේකයි. ඒ කියන්නේ ඒක තමයි යත්ත තත්ත්වය. ඒ කියන්නේ මේ බෞද්ධ කියලා අද කිව්වට මේ කියන සාන්දෘෂ්ටික න්‍යාය මත දැක්ම චරණය මත බෞද්ධ කියන පදනවලට වඩා අර පොතෙන් පතෙන් අහපු බණෙන් අහපු කරුණුත් එක්කලා උපතින් මව්පියොත් එක්කලා පන්සල් ගිය නිසා අන්න ඒ විදිහට පරම්පරාවෙන් ආපු නිසා පොතපතෙන් ඉගෙන ගත්තු නිසා ගුරුවරයා කියා දීපු නිසා අර ප්‍රමාණවත් නොවේ කියලා පෙන්වා දීපු සාධක ටික මත තමයි අවසානයේ බෞද්ධකමත් පිහිටලා තියෙන්නේ ගොඩක් දෙනෙකුගේ. ඒක තමයි හඳුරන්නේ. ඊටත් වඩා මට තේරෙන්නේ අර දැන් අපිකම දැන් බුද්ධාගම දෙවියෙක් අදහන එකක් නෙවෙයිනේ කියන්නේ අපි දෙවියෙක් භක්තියකින් දෙවියෙක් ඉන්නවා කියලා විශ්වාස කරලා එතන අදහන දෙයක් නෙවෙයිනේ අපි යම්කිසි ජීවන චර්යාවක් නේ කියන්නේ බෞද්ධකම කියන්නේ අපි දැන් මේකේ අර භක්තියකින් ඒ කියන්නේ දේව භක්තියකින් වගේ බෞද්ධ මොකක් හරි භක්තියකින් අදහනට වඩා අර ශ්‍රද්ධාවකින් වගේ අදහන එක මට හිතෙනවා පරණ සමාජවල තිබිලා තියෙනවා වගේ කියලා බැලුවාම ඒ කියන්නේ අලුත් එකේ නිකන් භක්තිය වැඩි වෙනවා. මූලික වශයෙන් අපි තුල යම්කිසි අමූලිකා සද්ධාාවක් මතුවෙන්න පුළුවන්. හැබැයි කාලයක් යද්දී අපි ඒක ආකාරවතී සද්ධාාවක් කියන තැනට වර්ධනය කරගන්න. එතකොට දැන් සද්ධාවේ විවිධ ප්‍රභේද තියෙනවා. අපිට දල වශයෙන් ගත්තාම සද්ධාවේ අවස්ථා තුනක් අපිට හඳුනාගත්ත හැකි ප්‍රාථමික මධ්‍යම උත්කෘෂ්ඨ කියලා. එතකොට ප්‍රාථමික අවස්ථාව තමයි අපි බෞද්ධ පවුලක ඉපදිලා මව්පියන්ගේ ආభాෂයත් එක්කලා පන්සලට ගිහිල්ලා බුදුන් වැඳලා බුදු පිළිම දැකලා බුදුහාමුදුරුවන්ගේ ගුණ ගැන බණ අහලා බුදු ගුණ ගැන ලියවිච්ච පොතපත කියවලා දර්ශනයෙන් ශ්‍රවණයෙන් සහ චිත්ත සංකල්පනා අනුව අපට බුදුරජාණන් වහන්සේ පිළිබඳව යම් ප්‍රසාදයක් ඇති වෙනවා විශ්වාසයක් ඇති වෙනවා. ඒක තමයි සද්ධාව පිළිබඳ ප්‍රාථමික පදනම. ඊට පස්සේ අපි කාලෙකදී බුදු ගුණ එකින් එක අරගෙන වෙන වෙනම ඒවා මෙනෙහි කරමින් බුද්ධානුස්සති භාවනාවක යෙදෙන්න පටන් ගත්තොත් අපට අර මූලික ප්‍රාථමික ඇසීම් දැකීම් වලින් ගත්තට වඩා අර අපේ චින්තනය තුලින් බුද්ධානුස්සති භාවනාව තුල ගැඹුරු චින්තනයක් අවදි වෙන්නට පටන් ගන්නවා. ඒ ඒ චින්තනය තුල අපට බුදු ගුණ වඩා ගැඹුරින් වැටහෙන්නට ගන්නවා. ඒ අපේ මනස නැවත නැවත බුදු ගුණ ඔස්සේ මෙහෙයවීම නිසා. එතකොට ඒ අවස්ථාව තමයි සද්ධාවේ මධ්‍යම අවස්ථාව. ඒ කියන්නේ බුද්ධානුස්සති භාවනාව තුලින් බුදුරජාණන් වහන්සේගේ ගුණය පිළිබඳ ඇතිවෙන ප්‍රසාදය විශ්වාසය. ඊළඟට උත්කෘෂ්ඨ අවස්ථාව තමයි ඒ කියන්නේ අපිට කෙලස් නසන්න නිවන් දකින්න නිර්වාණගාමිනී මාර්ගයට උපයෝගී වෙන එහෙම නැත්නම් ඉන්ද්‍රිය ධර්මයක් හැටියට වර්ධනය වෙන බල ධර්මයක් හැටියට වර්ධනය වෙන සද්ධාව කියලා කියන්නේ විදර්ශනා මූලික සද්ධා විදර්ශනා මූලික කියලා කියන්නේ හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් ස්කන්ධ ධාතු ආයතන වශයෙන් දේවල් විමස විමසා බෙද බෙදා බලන්න උත්සාහ කිරීම තුළ නිකම්ම නෙමේ සතියෙන් සහ සම්පජඤ්ඤය සිහිනුවණින් යුක්තව මේ කාර්යෙහි දීර්ඝ කාලයක් නිරත වෙනකොට අපිට මේ නාම රූප ධර්මයන්ගේ ස්වභාවය ඒවා මූල ධාතු ඒවා ප්‍රත්‍ය වෙන ආකාරය ඒවා කෘත්‍ය අපිට ටික ටික ප්‍රකට වෙන්න ගන්නවා අන්න එහෙම ප්‍රකට වෙනකොට හේතුඵලය ත්‍රිලක්ෂණය චතුරාර්ය සත්‍ය ඒ වගේම ස්කන්ධ ධාතු ආයතන පිළිබඳ සති සම්පජඤ්ඤයෙන් තමන්ගේ නුවණින් දේවල් ප්‍රත්‍යක්ෂ වෙන්න වෙන්න තමයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ඥාණය උන්වහන්සේගේ ගම්භීර ඥාණය කොයිතරම් පුළුල්ද කියන කාරණේ පිළිබඳව අපට ප්‍රායෝගික වැටහීම තුලින් ඇතිවෙන ආකාරවතී සද්ධාව සහේතුක සද්ධාාවක් ප්‍රායෝගිකව මතුවෙන්නට ගන්න. එතකොට ඒ මොකද යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යමෙක් ධහම දකිනවා නම් ඒ තනත්තා තමයි බුදුරජාණන් වහන්සේ දකින්නේ. ඒ කුමකින්ද අර විදර්ශනා ප්‍රඥා. ඒ කියන විදර්ශනා ප්‍රඥා මූලික සද්ධාව තමයි අපි සෝවාන් ඵලය තුල තහවුරු කරගන්නේ එය තමයි අචල සද්ධාාවක් හැටියට භවෙන් භවේ ක්‍රියාත්මක වෙන්නේ. ඒතොර ඒ කියන සද්ධාව තනි කරම බුදුහාමුදුරෝ ගැන හිත හිතා ඉඳලා නෙමෙයි මේ ධර්ම විදර්ශනාව තුළින් තමයි ජනිත වෙන්නේ. ධම්මානුපස්සනාව තුළින්, චිත්තානුපස්සනාව තුළින් ඒවා වඩා ප්‍රබල වෙනවා. ඉතින් ඒ නිසා මූලික වශයෙන් අපට දැනට තියෙන සද්ධාව ඒ මෞපිය අසුරෙන් ලබාපු බෞද්ධකම නිසා ලබාපු එකක් වෙන්නට පුළුවන්. හැබැයි ටිකෙන් ටික ටිකෙන් ටික දියුණු කරගෙන යන්නට ඕන. එතකොට අවසානයේ අර සාන්දෘෂ්ටික ඥානය කියන තැනට තමයි අවතින්නේ. අවසාන සද්ධාව කියන එක ප්‍රඥාවෙන් නවතින්නට. නවතින්නට කියන එක නෙමෙයි ප්‍රඥාවෙන් තමයි එය පරිසමාප්තියටපත් වෙන්නේ. ප්‍රඥාවෙන් තොරව තමයි මූලික වශයෙන් අපේ සද්ධාව ජනිත වෙන්නේ. ඒ සද්ධාව අපි ප්‍රඥාව වෙත කැඳවාගෙන යනවා. ඉතින් ඒ කැඳවාගෙන යන මාර්ගය තමයි බුදුරජාන් වහන්සේ මේ දේශනා කරන්නේ. ඉතින් අද ගොඩක් වෙලාවට අපට සිද්ධ වෙන්නේ සද්ධා මාත්‍රයෙන් නැවතුණු ගම අපේ ප්‍රඥාව එතනින් එහාට වැඩෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ඒක දේශනා කරලා තියෙනවා නම් එච්චරයි. ඒක ත්‍රිපිටක පොතේ තියෙනවා නම් ආයේ ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ. අපේ ගුරුවරයා ඒක කිව්වා නම් අපේ ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා නම් අපේ ගුරුහාමුදුරුවෝ කිව්වා නම් ආයේ එතනින් එහාට ඒ ගැන වාද විවාද කරන තර්ක විතර්ක කරන දෙයක් නැහැ. ඒක තමයි පරම සත්‍ය. ඉතින් අන්න එහෙම ගන්න ගියාම අර සද්ධාව ප්‍රඥාවත් එක් වර්ධනය වෙන්නේ නැහැ. ඉතින් එහෙම ගැටලුවක් තමයි අද ගොඩක් බෞද්ධය තුල තියෙන්නේ. උපන්සට ඒක මට දැනගන්න ඕනනේ අත්‍තරම වෙනත් සූත්‍රයක හරි ඔය වගේ ප්‍රශ්නකට උත්තරයක් තියනවා දාමුනේ දැන් ඒක අපි සමාජයේ විදියට හරි පුද්ගලයා විදියට හරි දැන් අපි දැනට බෞද්ධයෝනේ හඳුනන්නේ මොන අපි කර්මය කර්ම දැකලා නැත්නම් දැකලා නැති වුණත් සමාජට පිළිගන්නවා ඒක අර කිව්වා වගේ සූත්‍රයේ තිබ්බා වගේ කර්මයෙන් මේ කියන්නේ ඒක කොයි පැත්තරද කරන්න ඕන කියලා බැලුවාම ඒක නොකර ඉන්න එක තමයි හොඳ නරක දෙයක් නම් ඒ වගේ ඒකේ මොන හරි වංශර මේ මොකක් හරි මාර්ග දේශනයක් ගන්න තැනක් තියෙනවද අපි වෙනස් වෙන්න ඕන කොහොමද කියලා දැන් අර අමෝලිකා ශ්‍රද්ධාව කියන එක අඩු කරගන්න වගේ ඒක මොකක් හරි ඉඩයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක සෑම සූත්‍රයකම වගේ ඊට අදාළ කාරණා කියවෙනවා අපි කොහොමද ඒවා විමසලා බලන්න ඕනේ ඊළඟට ඉතින් අභිධර්මයේදී ඒක වඩාම ගැඹුරින් පැහැදිලි කරනවා කොහොමද අපි අනුක්‍රමයෙන් මේ ගැඹුරු ඥානය අවදි කරගන්න ඕන කියන තැන සූත්‍ර දේශනාවල සම්මුති වශයෙන් ඒ කාරණේ පැහැදිලි කරනවා. අපි ධර්මයේදී පරමාර්ථ වශයෙන් ඒ ඒ සද්ධාව ආකාරවතී සද්ධාාවක් වෙන තැනට ප්‍රඥාව අවදි කරන්න ඕන විදිහ පැහැදිලි කරා. අවසාන වශයෙන් ආම්බුනේ අර අපගේ පුණ්‍ය ආම්බුර කියලා ස්වාමීන් වහන්සේ නමක් ඉඳලා තියෙනවා නේද? උන්වහන්සේ අර සුණාපරත්ත දේශයට යනකොට අර ඔන්න බුදුහාමුදුරගෙන මේ පැත්තේ නපුරු මිනිස්සු ඉන්නේ යන්න එපා. එතකොට පොල්ලකින් ගහයි, අතින් පයින් ගහයි, කමන්නේ මරයි. ඒ වගේ තත්යකට කතා කරනවානේ. උන්වහන්සේට එතකොට අර තිබිලා තියන්නේ අපන්නක ප්‍රතිපදාව මට මත උන්වහන්සේ දේශනා කරනකොට මතක් වුණේ ඒක අර උන්වහන්සේට ඒක ඒ සාමාන්‍ය කෙනෙක්ට මේ ප්‍රශ්න ටික අහුවාම බය වෙනවනේ. ආ එහෙනම් මම මේ පැත්තට යන්න නැතුව ඉන්නම් වගේ කියලා. එතන රාතන් වහන්සේ නමක් නිසාද නෑ එතන අපන්නක ප්‍රතිපදාවක් නෙමෙයි එතන තියෙන්නේ උන්වහන්සේගේ ශාන්තිවාදී බව. ඒ කියන්නේ ශාන්තිය කියලා කියන්නේ ඉවසීමනේ. ඒ කියන්නේ සමාජයෙන් වෙන අනිත් අයගෙන් ඇති වෙන යම් යම් පීඩා, තාඩන පීඩන මධ්‍ය ඒවා ඉවසීමේ ගුණය ශාන්තිය. එතකොට ඒවා පිළිබඳව විරුද්ධ නොවි මධ්‍යස්තව දකින ගතිය තමයි උපේක්ෂාව. ඒක දරා ගන්නට පුළුවන් ගතිය තමයි ශාන්තිය, ඉවසීම. ඒතකොට උන්වහන්සේගේ ශාන්ති ගුණය තමයි එතන ප්‍රකට වෙන්නේ. ඒතකොට බුදුරජාණන් වහන්සේ එතන විමසා බලන්නේ මේ ප්‍රදේශයට යන්න තරම් යෝග්‍ය මානසික තත්වයක්, යෝග්‍ය දැක්මක් උන්වහන්සේ සතුව තියද කියන එක තමයි බුදුරජාණන් වහන්සේ තන්දි පරීක්ෂා කරන්නේ. ඊට පස්සේ ඒ බඳු දැක්මක් උන්වහන්සේට තියනවා කියලා ප්‍රකට වුණාට පස්සේ බුදුරජාන් වහන්සේ උන්වහන්සේගේ ගමන අනුමත කරනවා. එතන අපන්නක ප්‍රතිපදාවට වඩා තියෙන්නේ උන්වහන්සේගේ ශාන්තිය. එහෙම හම්බුනේ අවසරයි. ඔබ අතිරවන්සරයි.